අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දවසේ දැන් දෙවෙනි දවසේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලටයි අපි ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු. අවස්ථාව ලැබෙන විදිහට වෙන සභාවේ ප්‍රශ්න තියෙනවා නම් ඒකට සාදර වෙමු. ලිඛිත ප්‍රශ්න වල අපාරේ ඉද ප්‍රස්තාවක් ලැබුණොත් හොඳයි මම ඉල්ලා හිටනවා අපේ ඊෂානෝනගෙන් ප්‍රශ්න ඉදිරිපත් කරන විදියට. අවසරයි ගෞරවනීය සාමීන් වහන්ස මම ආශ්වාසය හා ප්‍රශ්වාසය නිරීක්ෂණය කළෙමි ආශ්වාසය ආශ්වාස වන විට ඉහළට සහ ප්‍රශ්වාස වන විට පහළට යයි මෙනෙහි කෙලිමි ආශ්වාසය ඉහළට ඇදී යන බවත් ප්‍රශ්වාසය ඉවතට තල්ලු වන බවත් නිරීක්ෂණය කළෙමි පසුව ආශ්වාසය ප්‍රශ්වාසයට වඩා සුමට හා සිහිල් බව නිරීක්ෂණය කරමි. ප්‍රශ්වාසය දකුණු නාස්කුහරේ වැඩියෙන් ඝට්ටණය වෙමින් තල්ලු යන බව නිරීක්ෂණය කළෙමි. ආශ්වාසයේද වැඩිපුර දැනුනේ දකුණු නාස්කුහරයටයි. වම් නාස්කුහරයටද දකුණු නාස්කුහරයට වඩා අඩු ප්‍රමාණයකින් ආශ්වාසය ඇදී යාමක් ලෙස දැනුනි. විනාඩි 3ක් පමණ ගිය පසු ආශ්වාසයේ පළමුව දැනුණු ස්ථානය නාස්කුහරයේ මැද ඇස සහ නාස්පුඩු ආරම්භය අතර බව නිරීක්ෂණය කෙලිමි. එය සිසිල් වීමක් ලෙස දැනුනි. ප්‍රශ්වාසයේ ආරම්භය ලෙස දකුණු නාස්පුඩුව අවට ධාරයේ උණුසුම් වීමක් ලෙස නිරීක්ෂණය කෙලිමි. මෙලෙස විනාඩි 5ක් පමණ නිරීක්ෂණය කෙලිමි. ක්‍රමයෙන් ආශ්වාසයේ දිගවන බව සහ මන්දගාමී වන බව නිරීක්ෂණය කෙලිමි. ප්‍රශ්වාසයේ ක්‍රමෙන් කෙටි වී වේගවත් විය. ප්‍රශ්වාසයේ දිගු ආශ්වාසයකට පසු ෂණික උණුසුම් ඉවත් වීමක් ලෙස නිරීක්ෂණය කළෙමි. පසුව ආශ්වාසය හා ප්‍රශ්වාසය ස්වභාවිකව සිදු නොවන බව දැනගත්තෙමි. ඉඳගෙන සිටන විට පාදයේ ස්පර්ශය මෙනෙහි කෙලිමි. තදවීමක් තදවීමක් ලෙස මෙනෙහි කෙලිමි. ටික වේලාවකින් ස්වභාවික ආශ්වාසය හා ප්‍රශ්වාසය නිරීක්ෂණය කෙලිමි. ඊතා සුමට හා කෙටි ලෙස ආශ්වාසය නිරීක්ෂණය කෙලිමි. ආශ්වාස හා ප්‍රශ්වාස වාත තරලය නාස්කුහරවල මද දුරක් පමණ ගමන් කරන බව නිරීක්ෂණය කළෙමි. මෙම ක්‍රියාවලිය ස්වභාවිකම සිදුවියක් වූවක් ලෙස දැනිනි. නිසල බවත් සුමටව ගලා යෑමත් ලෙස නිරීක්ෂණය කළෙමි. ක්‍රමක්‍රමයෙන් හුස්ම සුමට විය. පසුව නාස්කුහරවල ස්පර්ශයක් නොදැනිනි. නාස්කුහරවල අවශාන කොටස් සහ පපුව පෙනහළු ආශ්‍රිත මාංශ පේශි සංකෝචනය හා ප්‍රසාරණය වී හුස්ම ගැනීම නිරීක්ෂණය කෙලිමි. එකවර විශාල අවකාශයකට හිස් මුදුන ඇතුළුනුසේ දැනිනි. මේ ෂණිකයේ සිදුවිය. විස්තර කිරීමට අපහසුයි. සිත ආශ්වාසය හා ප්‍රශ්වාසයට ගැනීමට උත්සාහ කළද මූල කර්මස්ථානයට පැමිණීමට අපහසු විය. මෙලෙස විනාඩි 45ක් පමණ භාවනාවේ සිටියෙමි. ඔබ වහන්සේගේ අවවාද හා උපදෙස් ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට මේ ආත්ම භවයේදීම උතුම් වූ නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට හැකි වෙත්වා. මම හිතන්නේ මේක අර ඉස්සෙල් ඉස්සලවතාවකට ඒ වගේ තමන්ගේ අරමුණේ වෙනස්කම් විපරිණාම පේනකොට ඒක ලොකු ධෛර්යයක් ලොකු අදිෂ්ඨාන ශක්තියක් ආත්ම විශ්වාසයක් ඇති වෙනවා දැන් මේක ජවනිකා වෙනස් වෙන හැටි පේන එක. ඉතින් ඒකටත් අපි ලෑස්ති මනසකින් ගිය කෙනාට තමයි ඔක දකින්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් වෙන හැම වෙනස්කමදීම නඩු චෝදනා කරනවා ඇයි මේ බලපු දේ වෙනස් වෙන්නේ කියලා. නැත්නම් එහෙම ගතියක් මේ වචනේ පේන්න නැහැ. ඒ වෙනස් වීම දිහා බලන්න ඉඳලා තියෙනවා. ඉතින් බලන්න ඉඳලා හිටියට පස්සේ ඒ වෙනස් වීම බැලුවොත් අනිවාර්යයෙන්ම විවේක තැනකට, විශ්‍රාම තැනකට, හුදකලා තැනකට හිත යනවා. ඉතින් එදාට හරි ලොකු සතුටක් එනවාට මෙච්චර කල් තිබුණාට තද ආතතිය එහෙනම් තද ආයාස කරගතිය එතන නෑ. එතන ඔක්කොම නිකන් අනායාසෝ සිදුවෙන තැනක්. ඉතින් ඊට පස්සේ දෙන උපදේශය තමයි මේ ක්‍රමේ දැනගත්ත කෙනා ඒක නැවත නැවත ඇතිවීම සඳහා නිතර භාවනා කරන්න ඕනේ. එනත්තම් මේ ළඟා වෙච්ච තැනට නැවත ළඟා වීම සඳහා කුමක් ආධාර උපකාර කරයිද කුමක් අනුග්‍රහ කරයිද ඒ ටික දෙන්නේ කියලා. සාමාන්‍ය බුද්ධියෙන් සලසලා දීලා යන්න ගියාම මම මෙහෙම කියනක හොඳ නැති වෙයි. නමුත් දවසක ওই ඉස්සල්ලාමතාවේ කියනකොට තියෙන සිලිලාරේ නවමුකම කෝඩුකම නැතුව ඕක නිකන් එදිනෙදා ජීවිතයේ දෙයක් බවට පත් වෙනවා. ඒකට ඕක කම්මැලි වෙනවා. ඔතන එච්චරම රසයක් නැහැ. ඊට පස්සේ කියනවා ඒකෙන් එහාට යන්නේ ඒක හරිම කම්මැලි. දැන් මම මොකද කරන්නේ කියලා. එතකොට මේ යෝගාචරය තේරුම් ගන්න ඕනේ මේ తত্ত্বය දැන් ඇති වෙලා. මේ తত্ত্বය පිළිබඳව නීරස භාවයක් ඇති වෙලා. එතකොට දැන් අද දැන් මේ රචන ලියනකොට බොහොම සිලිලාරකින් යන්නේ. උනන්දුවකින් යන්නේ. උන අදිෂ්ඨාන ශක්තියකින් යන්නේ. නමුත් ඔක නැවත නැවත කරනකොට ඒක සඳහා තියෙන ඒකෙන් ඇති වෙන ඒ සිලිලාර ගතියක් නැති වෙනවා. මේ තමයි විරාගය කියලා කියලා කියන්නේ. එතකොට ඒක වුණත් මෙච්චර ආයාසයෙන් භාවනාවෙන් උපයාගත්ත දේ පවා නැවත නැවත අනුපස්සනා කිරීමෙන් එහි තියෙන උනන්දු කරන ගතිය නැත්නම් කුප්පණ ගතිය, සිලිලාරය, නැවුම් ගතිය නැති වෙනවා. ඒතියෙදි දිගට භාවනා කරලා දැන් මේ කාමයට තියෙන නැවුම් ගතිය නෙවෙයි මේ නැති වෙන්නේ. දැන් තියෙන්නේ රූප සංඥාවට තියෙන නැත්තම් රූප ලෝකයට තියෙන ආසාවක් දුරුවන් කරනවා. ඒ දුරුවන් කිරීම පේන්නේ මේ යෝගාවචරයට මේ කියන එක හොඳ නෑ. මං හිතනවා පටව ගන්න නැති වෙයි කියලා. මේ තියෙන එකක් දුරුවන් වෙනවා කියලා කියන්නේ දැන් කාම ලෝකේ දුරුවන් කරලා ඇති දක්ෂතාවය මත රූප ලෝකේ දුරුවන් කරලා දක්ෂතාවය ඇති කරගන්න. එතකොට එන අමනාපය හෝ මනාපය මේක නොලැබුණයි කියලා සමහරට අමනාප වෙනවා. මේක කම්මැලි සත්‍යයක් වුණොත් මේක ලැබීම පිළිබඳව අමනාප වෙනවා. මේ මනාපමනාප දෙක බලන්න පටන් අරගත්තොත් යෝගාචර කාම ලෝකෙත් අතල්ලා රූප ලෝකෙත් අතල්ලා ඊට එහා තියෙන තැනකින් ආයසරයක් තීරුම් අරගන්නවා. මේ කාම ලෝකෙ හිටියත් මනාපමනාපයි. මේකෙ හිටියත් මනාපමනාපයි. තව ඉස්සරහටත් මනාපමනාප එනවා. ඒ නිසා මේකේ මේකෙන් එහා පැත්තට ගියත් සුද්ධ කරගත්ත කොටු කරගත්ත දැපෙන දමා ගත්ත මනාපමනාප දෙක බලන්න හිටියොත් එයාට යන්න පුළුවන් වෙනවා කාම ලෝකෙමුත් එහා රූප ලෝකෙමුත් එහා තියෙන මේ හිත මොනව හරි දඩමීම කරගෙන මනාපමනාප පහල කරනවා. මනාපමනාප තියෙන තාකල් සංසාරේ. කොයි වෙලාවක හෝ මේ දෙකටම කුටි කියන මනාපමනාප දෙකටම බලාගෙන ඉන්න පුළුවන් ගතියදී දිගට මේ විදිහේ දිගට භාවනා කරන්න පුළුවන් තැනකට යන්න පුළුවන් නම් ඒකට අපි කියනයි తాදී ගුණේ නොසැලෙන ගුණේ කියලා. ඒක නිසා මෙයා මේ යෝගාවචරයට දෙන උපදේශය තමයි මේ මුල් මුල් වතාවේ පේන මේ දේ නැවත නැවත දැකීම සඳහා අනුපස්සනා කිරීම සඳහා විපස්සනා කිරීම සඳහා පහසුකම් ටික සලසලා දීලා ඒක උහුරු කරගන්න. නිකං කියන්න වෙනවා ඒ වෙලාවේ මේ දැකපු හිස්තන නෙවෙයි මේ හුදකලාව තමයි අපේ ප්‍රകൃතිය. අනික් සියල්ලම විකෘතියක් මේ කාමයේ හරහා ඉඳුරම් පෙනවීම හරහා කරන විකෘතියක් ඒක නිසා මේක දැනට පෙන්නම් මේක විකෘතියක් මේ ඉන්න ලෝකේ ප්‍රകൃතියක් කියලා කොච්චරද භාවනා කරන්න ඕනේ කියනවනම් ඒ පේන දේ තමයි අපේ ප්‍රകൃතිය අපේ හැබෑනි වහන මේ දැන් ඉන්නේ පිස්සු වැඩිච්ච ලෝකෙක කාමයේ විසින් පිස්සු ඇද්දලා තියෙන්නේ ඉඳුරන් විසින් පිස්සු ඇද්දලා තියෙන්නේ අපි මාළුවන්ට පොරි දැම්ම වගේ එහෙට ගහනවා මෙහෙට ගහනවා එහෙට ගහනවා මෙහෙට ගහනවා මොනවා වෙනවද දන්නේ ඒ නිසා අරක හැබෑ නිවහන වෙනකම් කරන්න. හැබැයි කෙරුවාට පස්සේ ඒ කරනකොට ඔයක කෙරෙහි තියෙන සීලාරයත් නැති වෙන්න ඉඩ තියෙනවා. අන්න ඒකත් දැක ගන්න පුළුවන් උනොත්. පටන් ගන්නකොට නම් මේක බොහොම ආසයි. උනන්දු කරවන සුළුයි. අදිෂ්ඨාන ශක්ති වඩන සුළුයි. එහෙනම් ඒකේ නැවත නැවත යනකොට ඒක අඩු වෙනවා කියලා අන්න ඒ විපරිණාමයක් දැක ගන්නා සුළුව කරන්න ගියොත් ඒක අතිරේක භාවනා උපදේශයක් පාටපත් වෙනවා. කමඨාන් සුද්ධ කිරීමක් පාටපත් වෙනවා. පළවෙනි උපදේශය තමයි මේක නැවත නැවත ලැබෙන ආකාරයට අනුග්‍රහ කරන්න කියන එක. ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය සාමීන් වහන්ස මම අද උදේ පරයන්කේ ආනාපාන සති භාවනාව කෙලිමි. මම දැන් මෙතන කියා මෙනෙහි කරන විට ආශ්වාස ප්‍රශ්වාස සිදුවන බව දැනිනි. වම්නාස්පුඩුවෙන් ඇතුළු වන හුස්ම ආශ්වාසයේ ලෙසත් දකුණු නාස්පුඩුවෙන් පිටවන හුස්ම ප්‍රශ්වාසයේ ලෙසත් මෙනෙහි කෙලෙමි. ඒ අතර හිත පිට ගියේම් මගේම සිතුවිලි වලටයි. සිතුවිලි දිගේ යන විට නැවත නැවත මම ආශ්වාසය හා ප්‍රශ්වාසය සිහි කෙලෙමි. ශබ්දවලට මගේ සිත පිට යන්නේ නැත. මෙසේ සිතුවිලි දෙස අඩුවෙනුත් ආශ්වාස ප්‍රශ්වාස දෙස ඕනෑකමනුත් වැඩියෙනුත් බලමින් විනාඩි 45ක් පමණ ගත කෙලිමි. ඉන්පසු බෙල්ලේ වේදනාවක් ඇතිවිය. එය වේදනාවක් ලෙස මෙනෙහි කරන අතරම ආස්වාස ප්‍රස්වාස දෙසට දෙස බැලුවෙමි. ඉන්පසු නලලේ වේදනාවක් ඇති වී S2 ද රිදෙන්නට විය. ඒ නලල වටා හිස පිටුපසට විහිදී යද්දී මට ඇස් වසා සිටීමට අපහසු විය. ආයාසයෙන් ආස්වාස ප්‍රස්වාස බලන්නට උත්සාහ ගත්තද වේදනාව දැඩි විය. මම ඇසැර භාවනාව නතරකොට පරයන්කෙන් නැගී සිටින විට ක්‍රමෙන් හිස රදය අඩුවිය. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ වේවා. මම හිතුවා මට දිසේකක්ම වේවා කියලා කියලා. නෑ යන්තම් මට චිරජීවනයේ Tamanට දිසේකක්ම ප්‍රශ්නයක් නෑ ඒක හොඳයි. එහෙනම් පළවෙනි වාක්‍ය දෙක තුනේ තියෙනවා බොහොම ලස්සන මේවා ලියවෙනවා මම හරි ආසයි ඒවා දකින්න මොකද මට උපහාසයට ලක් කරන්නත් පුළුවන් නමුත් ඒ ලියන එක නම් මම හිතනවා මේක වැටහෙයි කියලා අනික අයටත් මම බැලුවේ මගේම හිතවිලි කියලා මේ අහ කියන කුණු කන්දල් අනුන්ගේ දරුවෝ මගේ හිතවිලි කියලා කියන තරම් පාහරනේ මගේ හිතවිලි මං හිතුවනන්නේ මේ හිතෙන දේවල්නේ ඉතින් ඒවත් මගේ කියලා දාගත්තට පස්සේ ඒක තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ මේ අමනයි, තකතිරුයි, මෝඩයි. මේ තව මොනවද කියන්න තියෙන්නේ මට වචන සෙට් එක එන්නේ නැහැ එළියට බොහොම ලස්සනට බලන්න මේ මම දැක්කේ මගේම හිතවිලි කියනවා මම ඉල්ල හිටිනවා මේ හිතවිලි මමද මගේද මගේ හිතවිලිද වෙන්න එක මම හිතන්න ඕනේ නැත්නම් වරෙන් කියපුවා වෙන්න ඕනේ මේ කොහොදෝ යන හිතවිලි වගේ කරන මේ මගේ කියාගන්නේ ඊට පස්සේ පෙන්නනවා දැන් මගේ කියලා තියෙන ආනාපානේ එනිසා හිතවිලි හත්සේ ආනාපාන හිත ආනාපානෙත් මගේ නෙවෙයි ඊට පස්සේ වේදනාව ගැන කතා. ඊට පස්සේ ඒක මගේ කරකට. මේන්න මේක දැක්කනම් අපිට තේරෙයි මේගොල්ල මේ තට්ටු මාරු දැම්මට මේ ඔක්කොම අවජාතක දරුවෝ ඇයි අපි උපන්න සාතික ලස්සන් කරන්නේ මෙතෙක්කල් සංසාර කෙරුවේ ඕක තමයි මෙතෙක්කල් සංසාර කෙරුවේ ජාතිකය හොයලා බලන්නේ හැම උපන්න සාතිකෙම තාත්තයි කොටුවේ අස්සම් කරනවා ඇත්ත එක වහගෙන අම්මයි කොටුව අස්සම් කරන්න දෙයක් නැහැ අම්මනේ වදන්නේ තාත්තයි කොටුවට වග වෙන්න ඕන ඉතින් බුදුරජාණන්සේ කියන මේක හොඳට බලලා මේක මම නොවේයි කියන්නේ මේ හිතලි හිතන දේවල්ද හිතෙන දේවල්ද බලන්න ආරාධනා කරලා ගත්තේවද නැත්නම් අයාල යනද ඇයි මේ අහ කියන දේවල් රෙද්දත් දාගෙන කනවා කනවා කියලා ගෑ ගන්න. අපි මෙහෙම කතා කරුවාට මේවා පිට ගිහිම කතා කරුවා නම් ඉතින් මේක තේරුම් ගසලා දෙන්නත් බෑ මෙහෙමද කමට අනුසුද්ධ කරන්න කියලායි. බොහොම ආගමනුකූල ධර්මානුකූල සාන්තව සීතල පැක. කමඨාන් සුද්ධ කරන්න මේක මේ ගහ බැල ගන්නා වගේ වැඩක් නෙමෙයි. මෙතන වෙලා තියෙන්නේ. ලස්සනට ලියවෙනවා මං කියන්නේ ඒකයි. හොඳට මතක තියාගන්න මේ වේදනා මගේ කියා ගන්න අපි කිසිම කෙනෙකුගෙන් අය වහපියක් නැහැ ඔක්කොම වේදනා මගේ. එන හිතවිලි සේරම මගේ. එන ශබ්ද සේරම මගේ. ඊට පස්සේ මේ මන්දිරන් ආනපානෙ මගේ. ඒක නිසා මේ දිහා බලනකොට නැත්තම් මේකට අපි ධර්මානුකූලව ඒ ධම්ම න්‍යාය ධම්ම ඥානේ බැලුවොත් එහෙම ඒව මගේ කියාගන්න වටිනවයි කියන බුදුහාමුදුරුවෝ කියන්නේ මම මගේ මගේ ආත්මය කියන වටනේ ඒක පාලනය කරන්න පුළුවන්. ඒක මගේ වශයේ පවත් ගන්න පුළුවන්. මම කියලා ගෙන්නවා නම් මම හිතුවනම්. මම මම මේ කතා කරන්නේ ඔය හිතපුවා නෙවෙයි හිතිච්ච කියන අදහසෙන් මම මේ කල්පනා කරන්නේ. එන්න කියලා ආපුවා නෙවෙයි කඩාගෙන වැදිච්ච. ඉතින් මේවට මම කියන එකටයි මම මේ මේ ඒකයි මම මේ පෙන්ලා දෙන්නේ. ඊට පස්සේ ඒක ලස්සනට ලියවිලා. ඊට පස්සේ අනකොට වේදනාවට එනකොට වේදනාව මම කියාගන්නේ මොකද වේදනාව දුක් වේදනාව ඇවිල්ලා තියෙන්නේ. නමුත් මේ වේදනාව ඇහි එනකොට ඔළුව පිටිපස්සේ එනකොට ඒ අරහා ආනපන බලන්න අපහසුකමකුත් ඇහි වේදනාවත් අධික වීම නිසා නැගිට්ටා නැගිටිනකොට වේදනාව ඉවරයි. එතන මේ වේදනාවේ අවශ්‍යතාවය මොකද්ද? සතිය කඩන එක විතරයි. එහෙනම් සී වේදනාවේ කෘත්‍ය සිද්ධ වෙලා තියෙනවා මම නැගිට්ටා. මේ යෝගාවචරයට පුළුවන් නම් මම නැගිට්ටට පස්සේ මගේ වේදනාව නතර වුණා. ඊට පස්සේ මම හිතේ හිටගෙන මම ඊට පස්සේ සක්මනට ගියා. සක්මනේදී මම සක්මන කරා. ඒකට සතිය දිගට යනවා. වේදනාව කරදර තිබ්බ වේදනාවට බය වෙලා හරි පය පස්වරි නැගිට්ටා. දිගට සතිය පවත්වන්න පුළුවන් නම් අපිට තේරෙයි මේ අතරමඟදී හම් වෙන ඕනම දෙයක් එකයි කරන්නේ සතිය කඩන එක. යෝගාවචර හිතන්න උඹ ඕනේ දහං ගැටයක් දාපන්. ඕනේ දහඩ පාලියක් නටපන්. මම සතිය කඩා ගන්නෑ. මම නැගිටිනවා ඒක වෙනම කතාවක්. කකුල් දිග ගන්නවා වෙනම කතාවක්. ඇස් දෙක ගන්නවා වෙනම කතාවක්. මේ ඔක්කොම ආශ්‍රේ මට සතිය කැඩෙන්නේ නැහැ කියන එක අරසා කරගන්න. ඒක සාරිපුත්‍ර ස්වාමීන්සේගේ උපමාවක් නැත්නම් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පිළිබඳ උපමාවකුත් කියනවා. මේ සද්දන්ත කුලයේ ඇතා උගේ සාමාන්‍යයෙන් කකුල් හතරත් හොඬෙත් වලිගෙත් බිම වදිනවලු. ඒක බොහොම ලස්සන ඇතෙක්ගේ හද්දද්දන්ද කුලේ යත. ඒක මේ අර කැහන්තාවගේ බිම ගෑවෙන කොණ්ඩේ තියෙනවයි කියලා කියන්නේ. ඒක කල්යාණයක් නේ. ඒ තමයි උගේ වලිගෙත් බිම වදිනවා හොඬෙත් බිම වදිනවා. ඉතින් අර හොඬේ කකුල් දෙක යනකොට මේ කකුලේ මේ කකුලේ හොඬෙත් මෙහෙම මේ විවිධනේ. කවදාකවත් ඇතා හොඬේ පාග ගන්නෑ කියලා සාරිපුත්‍ර ස්වාමීන් කියනවා පාගවුවොත් ඇත් කකුලකට ආයෙ ගොඩ ගන්න බෑ. ඒ නිසා හොඬේ බිම ගෑවුනට පාග ගන්නෑ. ඒගොල්ලෝ බුදිය ගන්න ගියත් වතුරේ වතුරේ බැසතර පස්සේ ඌ හොඬේ අරගෙන මෙහෙම තියාගන්නවා. ඉතින් මොකද ඒක යට වුණොත් උඹ මැරෙනවා. ඒකේ නිටතරම සතිය මතු කරගන්න. පාග ගන්න එපා. පෑගෙන්නේ නැහැ. ආන්න ඒකට අදාළව රචන ලියන්න දන්නවනම් අන්න ඒකට ඒක තේමා කරන රචන ලියන්න දන්නවනම් ඒකයි මගේ මේ භාවනා ලෝකේ යුතුයකම කියලා දන්නවනම් මේ හැම කරදරයක් වෙනකොට අපිට බලන්න තියෙන්නේ ඇත්තටම සතිය ගන්නවා වගේ පේනවා ඇත්තටම කැඩෙනවාද? කැඩෙන්නේ ඉරියව්ව වෙන්න පුළුවන්. කැඩෙන්නේ අරමුණේ අරමුණ මාරු වීම වෙන්න පුළුවන්. කැඩෙන්නේ තමන්ගේ ආත්ම විශ්වාසය වෙන්න පුළුවන්. නමුත් සතිය කැඩෙන්නේ නැහැ කියන පැත්තෙන් එන එන දවසට එනකොට අන්න යෝගාවචරය කියතයි. නෑ මේක මගේ සතිය කැඩුනා, සතිය දුර්වල වුණා, ආත්ම ශක්තිය වැටුණා, චිත්ත ශක්තිය වැටුණා කියලා කියනවා නම් අන්න ඒකට තමයි කෙලස් කියන්නේ. මොනම හේතුවකින් හරි මේකේ නැස්චාර්ත්‍ය දකින්නවා නම් මිනිහට අය කවුරුත් හුනියම් කරන්න ඕන ඒක තමයි හුනියම. අයයට අපාය යන්න ඕනේ නැත්නම් ඕක තමයි අපාය කියන්නේ. ඒ කිසිම ලාභයක් නැහැ නිසා ඒ ඒ ඒ කලබලයේ බලන්න මේ කලබල අකමැති දේවල් සිද්ධ වුණාට සත්‍ය කැඩලා නැහැ. වතුරට බැස්සත් ඇඳා ඇතා හොඬේ පාග ගන්නෑ. හොඬේ උඩින් තියාගෙන වැඩ කරන තාක්කල් ඌ සිංහයකට මූණ දෙනකොට ඌ නිතරම බලනකොට සිංහයා මූණට මූණ දාන්න මොකද ඌට වැඩ කරන්න පුළුවන් කෑ තියෙන හොඬේ විතරයි. ඒ නිසා ඒ ප්‍රදේශේම ආරසයි. සිංහයා බලනකොට පුළුවන් තරම් පිටිපසට යන්න පිටිපසට ගිය ගමන් ඌ අනිනක් කොන්ද උඩට කුඹස්තලේ පානවා. ඇතා කියන්නේ කෙලිම සිංහයාට සිංහයා සිංහයාට මූණ දාගෙන ඉන්නවා. හැම වෙලාවෙම හැරන හැරන මොකද ඌ පිටිපස්ස කන්ට්‍රෝල් කරන්න බෑ ඇතාට. කන්ට්‍රෝල් කරන්න පුළුවන් හොඬේ විතරයි. ඌ හොඬේ පේන හරිය ඉන්න තාක්කල් දිනු. නයි මුගට සටනෙත් නයා මෙහෙම මුගටියට මූණ දාගෙන ඉන්න දාකල් නයා දෙනවා. මුගටිය කරන්නේ පිටිපස්සෙන් ඇවිල්ලා බෙල්ලට වයි. කෙලස් කියන්නේ මේ වගේ වෙලාවට හිත කැඩුනා කෙලස් අසතිය මන්දොතයි වුණා එහෙම නැත්නම් චිත්ත ශක්තිය වැටුණා ආදි වශයෙන් ඒ ලියන ලියවණෙන් පේනවා ඒ යෝගාවචරය සතිය පාවා දීලා. සතිය පාවා දීලා තියෙන්නේ ඥානෙ නැති නිසා. සුත්තමේ ඥානෙ නැහැ. චින්තාමේ ඥානෙ නෑ. එයා ඉතින් කියනවා අයියෝ බලන්නකෝ ඉසිකක්කමක් ආව සතිය කරනවායි කිය. ඉසිකක්කුන් ලක්ෂයක් ආව සතිය කරන්න බෑ. සතියේ තරම්ම බලවත්. බුදුජානසෙ කියනවා හිමාල පර්වතයේ උනත් දෙකට බලන්න පුළුවන් සතියේ. මොන මේ කුණු අවිද්‍යාව ගැනද ඔය කතා කරන්නේ කියලා. එනිසා ඒ ඒ දැක්ම ඒක තමයි ධම්මේ ඥානං කියලා කියන්නේ. ඒක දැකපු කෙනාට කොහොමද දැකින්නත් බෑ. නැදකෝ එක්කනට කියන්නේ ඔය ස්වාමීන් වහන්සේනම් කියයි දෙකක්ම කපා මන්නේ වක බලා ගන්නකොට මගේ ඔළුව නැති දෙන්න ස්වාමීන් ඔළුව රිදෙන්නේ නැහැ නේ කිය ඇත්ත. ඇත්තටම ඔළුව ඔළුව රිදෙනකොට මගේ ඔළුව රිදෙන්නෙත් නැහැ. කොහොමඩක්වත් නැහැ. ඒක නිසා මේ මේ හිතවිලි මගේ හිතවිලිවයි මට කරදර කරන්න කියලා කියන්නේ කොයිදෝ යන ලන්දක තියෙන දේවල් ඔඩොක්කේ දාගෙන. ඊට පස්සේ එන වේදනාව ගැන ලස්සනට ලියලා තියෙනවා. ලියලා කියන වේදනාව ඉස්සා ගන්න බැරි නිසා මං ඇස් දෙක ඇරියා. ඇරියන් යනකොට මොකද උනේ? මනසට යෝගාවචරය මැරුණා වාගේ. කතා විවුර්ණා වාගේ. ජවනිකා යෝර්ණා වාගේ. මොකද මෙයාට වදගත් දේ වෙන්නේ මේ වේදනාවයි නැගිටපු එක මිස සතියට මොකද උනේ කියන එක නෙමෙයි. ඇත්තටම ආධුනිකයෙකුට නම් මේ චෝදනාව කරන්න බෑ. මේ යෝගාවචර කරතයි. මේ යෝගාවචර මේ වෙනකොට සත්‍ය අඳුරගෙන තියෙනවා. යම් ප්‍රමාණයකට බාධක දිවින් තරංගේ හර්ඩ්ල්ස් දෙක තුනක් පැනලා තියෙනවා. ඒක ලිපාවා දීලා තියෙනවා. අර මුල් එක පැනපු නිසයි මම මේ තුන්වෙනි එක පාව දුන්නට වයින්නේ. ඒක සඳහා එන වේදනාව වේවා, හිතවිලි වේවා මම කියා ගත්තොත් ලැත්තනම පරාදයි. මම කියා ගන්න එපා. මම කියා ගන්න නැති වෙන්න තමයි බුදුජානන්සේ අපිට ඉන්නේ. බුදුන්සේ කියනවා මම නෙවෙයි කියාපන්. මං දීලා තියෙන ලයිසන් එක මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මෙ නෙවෙයි. එහෙම නැත්නම් විවේකීව ඔක දිහා බලන කලබල වෙන්න එපා. ආත්ම ශක්තිය වට ගන්න එපයි කියලා. ඉතින් ඒක සිද්ධ වෙන්නේ කමඨාන් සුද්ධ කරනකොට. ඒක නිසා ඉදිරියට යනකොට මේ අනුන්ගේ ළමයින්ට උපැන්න සාතික ලියන්න යන්න එපා. හිතවිලි ආව ගබව නම් ඇතාව හිතවිලට හිත කලකොලොප්පම් වෙච්ච එකත් හැබැයි මේ මගේම හිතවිලි කියන තරම් සාහසික වෙන්න එපා. සතියට අනදර කරන්න එපා. අහ කියන දේවල් වලින් කෙලෙස් ඇති කරන්නේ නැතුව ඉදිරියට යන්න මේ කොච්චර කෙරුවක සතිය කැඩනවද හැලහැප්පෙන බව නම් හැබෑව කැඩෙන්නේ කැඩෙන්නේ කියන හැඟීම බලන්න ගිහිල්ලා ඒක සහතික කරන්න පටන් ගත්තට පස්සේ මුළු භාවනා ජීවිතේම උදු විනෝදාංශයක් විතරයි උදු සෙල්ලක්කාරකමක් විතරයි අපි යමු ඊගා ප්‍රශ්න අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ පළමු දිනේදී මා ආරම්භ කළේ සක්මන් භාවනාවයි එහිදී පළමුව වම දකුණ වශයෙන්ද ඊළඟට ඔසවන තබන ආකාරයේද මනසින් බලමින් පාද තැබීමේදී එක සක්මන් තීරුවකදී කිහිප වතාවක් සිත පිටතට යන නමුත් ඉක්මනින් සිත අපසු ගැනීමට පුළුවන් විය. සමහර අවස්ථාවලදී ඉබේම සිත පිහිටුවන අතර සමහර අවස්ථාවලදී එය සිත ආපසු ගත යුතුය විය. දෙවන දිනේදී අවදිවන විටම වෙනදාට වඩා සිහිය පිහිටුණු බවත් දැනුණු අතර සක්මන් භාවනාවට වැඩි වේලාවක් යෙදෙව්වෙමි. එක දිගට සක්මනේ යෙදී සිටින විට පාදයේ එසවීම, ගෙන යාම, තැබීම, සිට ගැනීම, හැරීම මේ සියලු ඉරියව් සිතේ විධානයට අනුවම සිදුවන බවත් එහි සෑම විටම විධානයත් ක්‍රියාකාරීත්වයක් දෙකක්සේ දැනුනි. තවද ඊයේ දිනයට වැඩිය සිත සක්මන වෙත පවත්වා ගැනීමට පුළුවන් විය. එහෙත් පරයන්කේදී සිහිය පිහිටුවීම අඩු අතර නිදිබර බවක්ද දැනේ. එම නිසා වැඩිපුරම සක්මනේම යෙදුණෙමි. තවද දිගටම සක්මනේ යෙදෙන විට ඉරියව්වද ඉක්මනින් නැතිව නැවත නැවතත් ඇතිවන බව හා නැතිවන බව දැනේ. තවද දිගටම සක්මනේ යෙදෙන විට සිතද ඉරියව්වද ඉක්මනින් නැතිව නැවත නැවතත් ඇතිවන බව හා නැතිවන බව දැනේ. නමුත් පරයන්කේදී මේ ආකාරයෙන් සිත පිහිටුවා ගැනීම අපහසුය. ඔබ වහන්සේට උතුම් ධර්මාභෝධය පතන්නා වූ බෝධියකින් ලැබේවා. ඔය එතකොට ඒ සක්මණෙන් ඇතිවෙච්ච ගැම්මෙන් පරියංගට ගියාම දැන් අඳුනගෙන තියෙනවා එකක් නිදිමත ගතිය නිසා මට මේ පිරිසුදුකම අවදිභාවය නැහැ. දෙක එල්ලෙච්චට පැහැදිලි වෙලා නැහැ කියලා. මේ දෙකම විරාගයේ ලක්ෂණ දෙකක්. අපි රාගයක් පහළ වුණා නම් හරි උනන්දුවේ හරියට එල්ලෙට කියන්න පුළුවන්. විරාගයේ පහනකොට එහෙ බානවා නිදිමතයි. පේන දේ කැඳ හැලිය වගේ මත් වෙලා තියෙන්නේ. මෙන්න මෙතනදී පවත්වන සද්ධාව තමයි සාමාන්‍ය සද්ධාහට වඩා ගිය සද්ධාව. මෙතෙන්දී පවත්වන වීරිය තමයි පග්ගහිත වීරිය කියලා කියන්නේ ආරම්භ ධාතු වීරියක් නෙවෙයි. මෙතෙන්දී පවත්වන සතිය තමයි අවශ්‍ය කරන සක්මණෙන් අරගත්ත ගැම්මෙන් මේක විනිවිදින්න ඕන. ඒ නිසා ඒ වෙලාවේදී සක්මණ වැඩිපුර කෙරුවයි කියලා කියන වැරද්දක් නෙවෙයි. නමුත් ඒ සක්මණෙන් ගන්න ගැම්ම ලෑස්ති වෙලා යන්න. දැන් මම දෙන්නේ කඳුනකට තියෙනවා නිදිමත ගතිය එනවා. අරමුණු අතර හිත එහෙම පණින එක පිළිබඳව සක්මනේ තරම් පිළිසිදු නැහැ. ආයේ දෙක දැනගෙන යන්න. ඒ දෙකම හොඳ ලකුණු දෙකක්. තණ්හාවේ ලකුණු දෙකක් නෙවෙයි. රාගයේ ලකුණු දෙයක් නෙවෙයි විරාගයේ ලකුණු දෙකක්. ඒ විරාගයේ තියේදී ඉදිරියට යන්න නම් අපි මේක කෙරේ තියෙන නුස්නා ගතිය, කම්මැලි ගතිය, ඒකාකාරී ගතිය හොඳට තේරුම් ගන්න. එහෙම නොකිරුවයි කියලා එහෙම කරනවා කියන්නේ අකුසලයක් නෙවෙයි. එහෙම නොකිරුණා නම් කාලේනාස්ති වීමක් සිද්ධ වෙනවා. එතකොට සක්මනට කම්මැලි වෙලා පරියන්කේ වැඩි කරන්න ඉඩ තියෙන නිසා යෝගාචර සටන අතහැරලා නැහැ. නමුත් සටන උපක්‍රම සමසේ යුද පිටිය යොදවලා නැහැ. ඒක නිසා මගේ උපදේශය තමයි ඒක හොඳට සක්මනේ ප්‍රබෝධමත් වෙච්ච වෙලාවක පරියන්කේට යන්න මේ දෙන්න දැනගෙන. නිදිමත ගතිය ටික වෙලාවකින් එනවා. හිත හොඳු මාඳු නැති ගතියක් එනවා. ඊට අමතරව තව දේවල් එයි. ද්වේෂේනවා. මේ ඔය කියවිලා නැහැ ද්වේෂය ඇවිල්ලා තියෙන එක සක්මන්ට නැවති පරියන්කේ පාවෙලා තියෙනවා. ඔයගේ ගොඩාක් මේක යට තියෙන ඕජාව තියෙන ඕජාව ඔක්කොම නැචාර්ත්‍යයට පෙන්වන හැබැයි ධර්ම කර්ම. ඒවා සුද්ධ ධර්ම කරුණු අස්පනා අපිට පේන ධර්ම කරුණු කවුරක්වත් නැහැ කියන්න බෑ. අන්නේ ටික තව තව මතු කර ගන්න පුළුවන් වුණොත් ඒක මේ භාවනාවේ විපස්සනාවේ මේ අපූර්ව දර්ශනයේ එන තමයි ගංගතිගේ ඉහළට යන ගමනේ වැදගත් සම්දිස්ථාන. ලෑස්තිලා යන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්න. ගෞරවනීය සාමින් වහන්ස පිම්බීම හැකිලිම භාවනාව කරන අතර ටික වේලාවකදී අරමුණ සංසිඳී හුදකලා වී පැයකට වැඩි කාලයක් සිටිමි. සිතුවිලිද අඩුය. කයේ සමහර තැන් නලියන අතර වේදනාද ඇති වී නැති වේ. ඊයේ රාත්‍රියේ භාවනා කරන විට හුස්ම සංසිඳී සිටින අතර හිස දෙපස නලියන බවත්, කම්පණය වන බවත් වරින් වර කකුලේ අත්තල වේදනා ඇති වී නැති වී යන බවත් දැනුනි. මුහුණේ සතුන් දුවන ලෙසද දැනුනි. පෑ දෙකකට වඩා භාවනා කෙලිමි. ඊයේ සාමින් වහන්සේ අනිත්‍යතාවය පිළිබඳ කළ ධර්මදේශනාව ඇසූ පසු ইহත අත්දැකීම් අනිත්‍යතාවයේ බව වැටහුණි. මෙතෙක් අනිත්‍ය කියා වචනයේ අර්ථය තේරුම්ගත් නමුත් මෙසේ භාවනාව තුළින් අත්දැකීමෙන් මහත් ධර්ම සංවේගයක් ඇති විය. ගෞරවයෙන් උපදේශක් පතමි. ඔයිට මේක අහුවෙච්ච එක දිගට කරගෙන යන්න එහෙම කරගෙන යනකොට මෙවැනි නිතර වෙනස් වෙන මූණේ කූඹි නලියනවා බලහින් අරමුණ පෙන්වන්නේ වෙන වෙන ජවනි කවලට මාරු වෙනවා අපිට හිතා ගන්න බැරි දේවල් කඩාගෙන වෙනවා මේ තේරම මොකක්වත් කියන්නේ මෙවනේ වෙනස් වෙනවා කියන එකයි කියන්නේ. ඉතින් ඒක සතුටක්. මේක භාවනා ප්‍රතිඵලයක්. එහෙනම් ප්‍රතිපදාවේ දියුණුවක්. ඉතින් මේකට කනගාටු වුණොත් අකුසලයක්. මේකට උනන්දු වෙලා ඉදිරියට ගියොත් කුසලයක්. මේ නිසා ඉදිරියට යන්න යන්න යන්න යන්න තමයි තේරෙනවා මේක කල් මං කොච්චර මේකට මූණට කෙල ගහලා තියනවද? මම මේක මෙච්චර කල් උණු වතුරක් කරලා තියනවද? තෝ පළ පළ නොදකින් කියලා තියනවද? ඉතින් ඒ තාක්කල් කක්ක තමයි. ඒ තාක්කල් අපායයි. කවදා හෝ නෑ මේක මේ භාවනාවෙන් ප්‍රතිඵලයක්. මගේම ඇඟේ මේ පේන දෙයි. බලාපොරොත්තු දෙයක් නෙමෙයි පේන්නේ. නමුත් පේනදී භූතම් භූතතෝ පස්සත ඇත්ත ඇති හැටි පේ. හේතු කරුණු නිසා පහළ වෙච්ච දේවල්. යත මේ අදාළ හේතු නිසා පහළ වෙච්ච දේවල් නිසා හිතලුවක්වත් නෙමෙයි, හීනෙකුත් නෙමෙයි, බීලා ඩෝප් වෙලත් නෙමෙයි. කරව ඉන්ද්‍රජාලිකුත් නෙමෙයි. ආන්න මේක දිග ඉදිරියට යනකොට ඉදිරියට යෑම සඳහා ආත්ම ශක්තිය ඇතිවීමත් මේ පෙන්වන්නේ අත්‍යන්ත අනිත්‍යතාවය කියලා දන්නවනම් ඩබල් පොසිටිව් දෙපැත්තකින් ලකුණු ලැබෙනවා ඊට පස්සේ යෝගාචරයට බාධා එන්නේ එන්නේ ඒක පොහොරක් බවට ප්‍රතිචක්‍රීකරණය කිරීමක් කරන්න පුළුවන් කරගෙන යන්න පුළුවන් නමුත් මේ කිසිම දෙයක් කරන්න බැරි මේ යෝගාචරය මේ ඒක දිහා ඒ නිවැරදි දැක්ම නැහැ සූදානම් වෙලා යන්නේ ඒක බලන්න දන්නේ නැහැ ඉතින් බලන්න දන්නේ නැතික යෝගාචරක දෝෂයක් නෙවෙයි ගුරුවරයාගේ දෝෂයක් කිසිසේත්ම යෝගාවචරයට දොස් කියන්න බෑ. හැබැයි යෝගාවචරය මේක හෙලිකරු නැත්නම් ගුරුරට සම්බන්ධ වෙන්න විදියක් නැහැ. මුග දෙනෙක් එහෙම අත්පතපව වුණා වැරදුනා කියලා ඒ විඳින දේ දකින්න දේ හෙලි කරන්නේ. ඉතින් ඒක බයලජ්ජාව කියලා හිතනනම් ඒකට නෙමෙයි බුදුහාමරෝ බයලජ්ජාව කිව්වේ. බුදුහාමරෝ බයලජ්ජාව කියේ පවට මේක අපි එහෙලි කරගන්න ඕනේ. ඒකට අපි මේ එක වාහලයක් හරි ඉඳගෙන එක හැලියපත් කාලා එක විදියට කටයුතු කරන්නේ. ඉතින් මේක වෙලා තියෙන සාමූහික කමටහන් සුද්ධ වලට එකෙකුට ගහන කරාට අනික අනිත් කරාට ටික රිදෙන්න පටන් ගන්නවා. උදුවට ගහන්න ඕනේ දුම් එන්න ගහන්න ඕනේ. ගහන ළඟ ඉන්න එකනට ගෑනවා. එකෙකුට දෙන්න රිදෙන්නම ගහනකොට කට්ටියගේ කුප්පිය විරෙනවා නිකන්. නැත්තම් හරි අමාරුයි. නැත්නම් මේ අර ලැජ්ජ බයයි කෝල ගතියයි මේක මගේ වැරද්දක් කියලා හිතා ගන්නවා යන්නේ සුද්ධ ගුරුවරයාගේ වැරද්දක් ඒකයි මම කියන්නේ මගේ පැත්තට එන්න කියලා සංවිධානයේ සංවිධානයේ මගේ පැත්තට ඇවිල්ලා මේ යෝගාවචරයේ තොරතුරු එළියට ගන්න අරගෙන ලියලා ක්‍රමය හොඳ නැත්තම් ලියලා නැහැ කියලා දෙන්න ඒක විවේකීව කියලා දෙන්න කිසිම හේතුකෙන් මන් දොත්හයි කරන්න එපා කියලා කියන්නේ මෙන්න මේ ට්‍රැක් එකට ආව නැත්නම් සෝංශි උත්තර දෙන්නේ නැහැ මෙන්න මේ ආරයට එන විදියට මොනවද ලැබිලා තියෙන්නේ. ආට බහතෝරන මවක් වගේ ඒ කියලා දෙන්න. ඒ අදින් අපි මොන්ටිසෝරි මඩේට්‍රන්ට් එකවත් නැහැ කියලා හිතාගන්න. මොන්න තරම් මොන ශේෂ්ත්‍රයේ දක්ෂ වුණත් මේ ශේෂ්ත්‍රයේ අපි තාම ධන ගාන වනු ගාන දරුවෝ. ඒ නිසා අපි යටත් වෙමු. යටත් වෙලා මේ කවුරුත් කවුරුත් පා ගන්න හදනව නෙවෙයිනේ. අපි මේ ප්‍රශ්නේ මැරෙන්න ඉස්සලා විසඳ ගන්න නම් හෙලි කරන්න. ඒ නිසා මේ මතුවෙන දේවල් ඒ මතුවෙන දේවල් හෙලි කරන්න බැරි එකම හේතුව අපි හිතන එක දෝෂයක් කියලා. අපි හිතන එක සදාචාර සම්පන්න නෑ මට විතරයි මේ නරක දේවල් වෙන්නේ. අනික කටියේ නම් හොඳ හොඳ දේවල් වෙනවා ඇති කියලා හිතලා හෙලි කරගන්න බැරිකම ඒ කියන්නේ අපි අන්‍යෝන්‍ය විශ්වාසය මදිකමයි තියෙන්නේ. එනිසා පුළුවන් තරම් හෙලි කරන්න මම සමහරවිට බයිනවා. ඉතින් ඒක මම මගේ අධිකාරී ශක්තියට තියාගෙන ඉනවා. ඒක එහෙම වෙන්න ඇති. නැත්තම් මටත් ජොලියක් නෑ. මටත් කියන්න බෑ පොඩි කික් එක. හැබැයි සංවිධායකටත් බලනවා. ඒකට කරන්න දෙයක් නැහැ. ඉතින් ළඟක ඉඳලා ඒක ටිකක් සැර වැඩි වෙලා තියෙනවා මගේ. සංවිධානය කරන අය ටිකක් බර දීගෙන යනවා. මොකද මම එහා පැත්ත බලන් ඉන්නේ. ඒ නිසා දානවා සංවිධායක පැත්තට ඊෂාව ගන්න ඊෂාව වැඩේ කරලා දුන්නා අපිට රිට්‍රීට් එකේදී මම දැන් 97 නේ 97 වෙනි රිට්‍රීට් එක තුන්වෙනි දවසේ කටියට කියලා දුන්නා ඈ 95 ඊට පස්සේ ගොඩක් වෙලාවට උනේ ඊෂම ලියනවා මට පේන්නේ අනුන්ගේ නමෙන්. ගොඩක් අහු වුණා මට ඒක. මෙල්බන් වලදිත් ඒක වුණා. සංවිධාට දෙක බයිනකොට ඌ කොළ දෙක තුනක් ටිල් දානවා එක එක අත්ත කුරුලි. මං ඉතින් අහනවා නැගිටිනවා කවුද ලියපෙක නැහැ කියලා. නැගිට්ටොත් සංවිධායක නෙවෙයි. නැගිට්ටේ නැත්තම් මං දන්නවා මේ සංවිධායකම ලියලා දා. කැන්බරාවල ඒ කිව්වා yes sir කියලා මම තමයි ලිව්වේ කිව්වා. මම තමයි මේ ලියලා දැම්මේ කිව්වා කවුරුත් හරියට ලියන්නේ නැති ඉඳලා. ඉතින් කොහොම හරි ඒකට දැන් අර මයිලක තුන ටෙන්ෂන් එක ඔක්කොම බෙදිලා ගිහිල්ලා. අපි යනවා ඊගා ප්‍රශ්නේ. අවසරයි ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ. අද දින සක්මන් භාවනාවේ යෙදෙන විට පළමුව බාහිර සිතුවිලි වලට එන්නට ඉඩ හැර පසුව දකුණ වම ලෙසද පාදයේ පොළොව මත ස්පර්ශ වන ආකාරය දෙසද බලා සිටීමි. පොළොවේහි යම් ස්ථානවල වැලි මත ඇති උස් පහත් වීමද සිසිල් බවද දැනේ. ටික වේලාවකට පසුව කකුල කකුල් දෙකෙහි දනහි සහ ඊට ඊට පහළ කොටසෙහි වේදනාවක් දැනිනි. දකුණු කකුලේ වේදනාව වැඩි බවද දැනේ. ටික වේලාවක් සක්මනේ යෙදෙන විට වැටෙන්නට යන බවක් දැනිනි. එවිට නිින්දෙන් එහැරුණාමින් ගැස්සීමක් සිදුවිය. නමුත් නොනිදා සිටි බව දනිමි. පරයන්ක භාවනාවේ සිටින විට පළමුව බාහිර සිතුවිලි වලට එන්නට ඉඩ හැර පසුව සිටින ඉරියව්ව දෙස බලා සිටීමි. එවිට කකුල් දෙකේ වේදනාවක්ද හිසෙහි කැක්කුමක්ද කොන්දෙහි වේදනාවක්ද විටින් විට දැනිනි. ටික වේලාවක් සිටින විට පළමු යමක් චලනය වන ආකාරයේද පසුව නිල් දම් යන වර්ණයන්ද එම වර්ණයන් වැසෙමින් කළු පැහැති මීදුමක් වැනි යමක්ද චලනය වන බව දිස්විය. ඔබ වහන්සේට මෙම සංසාරයෙන් ඈතර වීමට මෙම පින හේතු වේවා. කළු පාට. කළු පාට ආලෝකයක් මට වෙන ඔබ වහන්සේට එසේම වේවා කියලා මේ මේ මේකේ සක්මනේදිත් පරියන්කේ දෙකේදිම සම්ප්‍රදාන කූලෝ කියන විදිහට වම දකුණ බැලුවා ආස්වාද ප්‍රසආස බැලුවා කියන එක සටහන් වෙලා නැහැ. ඒකේ ප්‍රශ්නයක් ඇත්තේ නෑ. හැබැයි තමන් දන්නවනම් මේ සක්මනේ ඉන්නකොට මම ඉඳගෙන නෙවෙයි හිටගෙන නෙවෙයි ඇවිදින්මින් ඉන්න බව දන්නවා. හැබැයි ඒකේ ගොඩාක් වැඩ රාජකාරී පේනවා. නිකන් ලබ්බේ තොවිලයක් පේන්නේ. ඇතුලේ වැඩ ගොඩක් කරනවා. ඉඳගෙන ඉන්නකොට කම්පන චංචල පේනවා, වර්ණ සටහන් පේනවා, ඒක වැහෙනවා, ඇරෙනවා. එතකොට ඒකේ මේ මේ වම දක්න මේ ආනපානට සම්බන්ධයක් නැහැ. අර කිසිසේත් මේකේ දෝෂයක් යන දෙයක් නැහැ. මේ පේන දේවල් කය ඇතුලේ එක තැනකට යොමු වෙලා නැතුලට මුළු කය ඇතුලේ තියෙන දෙයක් නැත්තම් ඒ වෙලාවේ ඇත්තට සිදුවෙන දෙයක් බව දන්නවනම් ඒකේ හිත පවත්න්න හරි ලේසි. අර හරියටම ආස්වාද ප්‍රසවාස හොයන්න ගියාම නොලැබීමෙන් එන පශ්චාත්තාපය මෙතන නැහැ. පුළුවන් තරම් මේක බලාගෙන යන්න. බලාගෙන යනකොට බලන්න මේකේ තියෙන සටහන් වල මෙච්චරයි කියලා සීමාවක් නැහැ. මෙතන තියෙන ආකාරවල මෙච්චරයි කියලා සීමාවක් නැහැ. ඒක බොහෝම ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. නිකන් මේ බහුරූපේක්ෂක් කරකවන කොට වගේ. බහුරූපේක්ෂ කියන එක දන්නවා. වීදුරු කැලේ තුනක් එකට එකතු කරලා මොකක්ද ඒකට මොන ස්කෝප්ද මොකක්ද කියලා. කැලිඩොස්කෝප්. ඒකට ඇතුළට දාලා මල් පෙත්තක් දාපුවාම මෙහෙම කරකවන කොට නානා රටාම අවපාව පේන කිල්ලෝරක් නැහැ. එච්චර මේක දුතියි. ඒ තරම්ම අනිත්‍යයි. ඉතින් මේක වමන යන සුළුයි. වක්කාර දනවන සුළුයි. මොකද මොනම දෙයක්වත් ඉත එකම අංශුවක්වත් නිකන් ඉන්නේ. නිතරම පොළනවා. නිතරම තැවිලා තියෙනවා. ඉතින් ඒක ආශ්‍රස් ප්‍රසවාසය බලන්නත් පුළුවන් මුළු කයෙන් බලන්නත් පුළුවන්. සක්මනේදිත් වම දකුණ බලන්නත් පුළුවන් මුළු කය ඉරියව්වෙන් බලන්නත් පුළුවන්. නිදාගන්න ගියාට පස්සේ තමන් හැතපිච්ච ශරීරයේ ඕනම් කම්පය ඇඟ වැදිලා තියෙන පැත්ත බලන්න පුළුවන්. නැත්නම් මුළු ඇඟම බලන්න පුළුවන්. නැත්නම් හිටගෙන ඉන්නකොට දෙපතුලේ බලන්න පුළුවන් නැත්නම් මුළු කයේ බලන්න පුළුවන්. ඉතින් ඕකේ ආගමක් තියෙනවද කියලා බලන්න. මොනම මේ මේ ආධ්‍යාත්මික ගතියක් නෑ නිකන් ඒ වෙලාවේ මම ඉන්නා බවට තියෙන ලකුණ. මේක ආගමක් කරගන්නවා. ප්‍රමෝදයක් කරගන්නවා කියලා. සතියක් කරගන්නවා. ප්‍රීතියක් කරගන්නවා. මගේ හිත මේක ඉන්නදාකල් කෙලස් නැහැ. ඒක නිසා මේ මේ මේක වැරදි ආරම්භයක් කියලා හිතන්න එපා. මේ කරනකොට ආනපන දැක්කයි කියලා ඒක අතිරේක ලාභයක් වෙයි. දැන් උගෝදනේ භාවනා කරන ගමන් 140ක්වත් පශ්චාත්තාප වෙනවා. අනේ මට ආනපන පෙනුනේ මට ආස්වාසිය විතරයි පෙනුනේ ප්‍රස්වාසිය පෙනුන්නේ නැහැ. මුලැමැදක බලනකොට මට අග විතරයි පෙනුනේ මුලැමැද පෙනුන්නේ නැහැ කියලා මේ කොහෙදෝ යන දේවල් ඔළුවේ දාගෙන පේන දේ කියන වෙනුවට නොපෙනෙච්ච දේට පශ්චාත්තාප. ඒ නිසා මේක නාට ඉස්සරහට ආනපන ලැබෙන්නේ ඉඳී තියෙනවා ලැබුණා කියලා ප්‍රශ්නයක් නැහැ. මේ කයේ හිත පවතිනවා මේ ආකාරයේ මේ සටහන කියලා එක දිගට පවන තේන දෙයක් නැති වුණාට මේ වෙනස් වෙන වෙනස් වීම දිහා හිත එල්ල වෙලා තියෙනවනම් එළඹ වාසය කරනවනම් අප්‍රමාද වෙලා තියෙනවනම් සාර්ථකයි කියලා ඉදිරියට යන එකයි තියෙන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය සාමින් වහන්ස මා සක්මන් භාවනාවේ විනාඩි 35ක් පමණ වම දකුණ වශයෙන් පටන්ගෙන තබමි තබමි යනුවෙන් මෙනෙහි කෙරෙමි කරමි. ඉන්පසු මා පර්යංකයට වාඩි වී හුස්ම රැල්ල දෙස බලමි. විනාඩි කිහිපයකින් හුස්ම රැල්ල නොදැනී යයි. දැනට මාහට ඇති ගැටලු වනම් මගේ සාමාන්‍ය ජීවිතයේදීද වැඩ කරමින් සිටින අතර මගේ හිසෙහි විදුලියක් යන්නක් මෙන් දැනේ. ඒ හිස පුරාම තනින් තන යයි. එවිට පර්යංක භාවනාවට යා යුතුයයි සිතේ. මෙවැනි තත්ත්වයක් මට ඇති වූයේ නොවැම්බර් මාසයේ සහභාගී වූ භාවනා වැඩමුළුවෙන් පසුවයි. ඉන්පසු මට බොහෝ අවස්ථාවල හිසෙහි තදවීම, හිස් මුදුන නලලයට තදවීම ඇතිවේ. මෙවිට මම කරන්නේ පරයන්කේ ඉඳ ගැනීමයි. එහිදී මම හුස්ම හිත තබා සිටින විට පැයකට වැඩි කාලයක් හිස සැහැල්ලු තත්ත්වයටපත් වේ. මෙය මෙය මා ලබන අත්දැකීමකි. මේ මගේ දුර්වලතාවයක් දැයි ඊතා කරුණාවෙන් බැගෑපත්ත ඉල්ලා සිටිමි. <coughs> ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය අත්වේවා. ඔය ඉස්සලා කියපේකේම ඉදිරියට යනකොට දැන් ඉඳගෙන ඉන්නවා පේනවා මෙනෙහි කරන දෙයක් නැහැ විවිධ ආකාර විවිධ සටහන් පේනවා. ඒකට Tamanට මෙතෙක් කල් පෙනුනේ නැත්තේ බලමු නැති නිසා. දැන් බලනවා පේනවා. ඊට පස්සේ පොල් ගන්නවා කියලා හිතන්න. මීරමණේ පොල් ගෑවත් එකයි අතින් කරකොල පොල් ගෑවද පොල් ගානකොට තමයි තේරෙනවා මේ ඇඟ පුරා මේ කම්පන චංචල තියෙනවා. එහෙම නැත්නම් අපි ගමනක් යනවා. එහෙම නැත්නම් පලාලියන මොනවා කරත් මේ ඇඟ හැම වෙලාවෙම සංඥාවක් දෙනවා මැරෙන්නේ නැති බවට. ඉතින් ඒක මේ භාවනා කරපන් කියන්නේ ආර්ධනාවක් නෙවෙයි භාවනා කරපෙගේ ප්‍රතිඵලයක් මේ. මොකද අපි මෙතෙක් කල අරයමයා ධානය බල බල හිටියේ. ඊයේ හෙට ගන්න එකත කරා හිටියේ. වෙන තැනක නෙයි හිත හිතයි කයට හිත දැම්මොත් ඒක නිතරම සංඥා වගේක් නිකුත් කරනවා මැරිලා නැහැ නිින්ද ගිල්ලා නැහැ ක්ලාන්ත වෙලා නැහැ ඒ සංඥා ටික හිතලුවක් නෙමෙයි ඒකයි භූතයක් හේතුත් ප්‍රත්‍යයෙන් පහළ වෙච්ච දෙයක් ඒකේ හිත තියෙන තාකල් කෙලස් නැහැ ඉතින් අර අර මේක ආගමක් කරගන්න කැමති අය නැත්තම් මේක ගුඪ ධර්මයක් කරගන්නට බයක් එනවා භාවනා නොකර කොහොමද මේක පේන්නේ කියලා බුදු පරියන්කේ ඉඳගෙන සුදු ඇඳගෙන බාපටයක් දාගෙන අතක් පිටත්තක් තියන්නේ නෙවෙයි නින්නේ දැන්. මොකද කයිදියා බැලුව කොයි හිතේ විදියට පෙන්නම ආදුනිකයට නොපෙනෙන්න ඉඩ තියෙනවා. මොකද ආදුනිකයා මේක අගය කරන්න දන්නේ මේක පෙනිච්චාම මොකක් හරි බය වෙනවා. නමුත් භාවනා කරන එක නම් මේක අඳුල්ලා දීලා හතර ඉරියව්වෙන් පෙන්නලා දවසේ හැම වෙලාවෙම මේක තියෙනවා කියලා දැකලා දැක්කට පස්සේ අර සැකයක් එනවා. මම ඉඳගෙන භාවනා නොකරනකොට කොහොමද මේක පේන්නේ? පරියංකයකට ගිහිල්ලා සක්මණට ගිහිල්ලා භාවනා කරනකොට නොපෙනෙන්නේ මේ කොහොමද කියලා අපි මේක මේ සංස්ථාගත කරන්න හදමු. නෑ කයත් එක්ක තමන්ගේ තියෙන සම්බන්ධතාවයේ දවසේ දෙවේලෙම කරතයි. කිසිම වෙලාවක මේ අපි කය අමතක කරත් කය අපිව අමතක කරලා නෑ. ඒක හොඳට මතක තියානින්න අපිට මේ ලැබිච්ච අත්පටිලාභේ ඕලාරික අත්පටිලාභය අපි නානා ක්‍රම වලින් අවබෝධ කරන්න හිතුවට ඒක කොච්චර අපි කෙනෙක්ම් කරත් ඒක අපිව අමතක කරන්නේ නැහැ. සීවිත කැඳවන කොටම එනවා. උදේ ඉඳලා හැන්ද වෙනකන් ඒකත් එක්ක ඉන්න පුළුවන් නම් rahat වෙලා කියලා හිතන්න. දවස පුරාම තමන් මොන දේ කරත් තමන්ගේ කායත් එක්ක ගත කරනවා rahat කියලා හිතන්න. ඒකට හොඳ කතාවක් මේ ධම්මරජාම්දෝ කිව්වා ඒක ධම්මරජාම්දෝ බයිටන මට බයිනවා මේ කියනවා කියලා මේ සෙනග ඉස්සරහා. අපි කොහේ ගියත් කැත කරන්නේ විලුඹ දෙක මැදනේ. ඩ්‍රේන්ජ් කක්කුසේක වාඩි වුණත්, ඉන්දියන් කක්කුසේට වාඩි වුණත් කොහේ ගියත් විලුඹ දෙක තමයි. ඒ වගේ කොහේ ගියත් තිබ්බ කට්ටරය යනවා වගේ මේ කය අරගෙන යන්නේ. ලෙඩ වුණත් මේ කය. සතුරුණත් මේ කය. කවුරු හරි ගැහුවත් ගහන්නේ මේ කයෙන්. කාට හරි ගහනෙත් මේ කය. ඉතින් කයට හිස ගත්තාම කායගත සතිය සියලු කෘත්‍ය ඉෂ්ට කළා දෙනවා. කවුරු හරි කියනවා නම් අනේ මගේ කය අමතක කරලා මේ බබාගේ කය බලන්න ඕනේ මම. අම්මගේ කය බලන්න ඕනේ කියලා ඉතින් අම්මට තමයි කියන්න වෙන්නේ. ඒකට ඉතින් හොඳ කුණු අරප දෙකක් කියන්නේ. යකෝ උඹ උඹ ගැන බලන්නද මොන බබා ගැන බැලිල්ලද? මොන අම්මා ගැන බැලිල්ලද? මේ මොන කුණු අරපයක්ද කියලා. Taman ගැන බලලා පුළුවන් නම් බබා ගැන බැලුවට කවන්නේ ප්ලේන් එක යනකොට කියනනේ මාස්ක් එක Taman දාගන්න දෙවන්නට දාන්න කියලා. දැන් ඒක පොඩ්ඩක් වෙනස් කරලා කියන්නේ ඒගොල්ලෝ ඉස්සලා කිව්වා මේ Tamanගේ දරුවට දානකොට ඉස්සලා Taman දාගෙන මම මේ කියන එක තේරෙනවද? ප්ලේන් එක නැග්ගට පස්සේ දෙන තොරතුරු කියනවා හදිසියෙ කිව්ත් unlikable situation if the air pressure is goes down කියලා පටන් ගන්නවා. එන මාකීස තමන් දාගෙන දරුවට දාන්න කියන. දැන් දරුවට දාන්න කියන්නේ දෙවෙන්නට දාන්න කියනවා. ඊස්තටිකලි. අපි කියන්නේ කිව්වොත් එහෙම නැහැ නේ ඉස්සලා බබාගේ දාලා ඉන්න ඕන කියලා බබත් නැහැ තමනුත් නැහැ. පීනනකොට කටරක් දාගෙන පීනන්න බෑ. ඒ නිසා මේ කය යත යතවා පනීතෝ යත යතවා කායෝ පනීතෝ හෝති තත තතන පජාන යම් යම් ආකාරයකද මේ කය හිට පිටන්නේ ඒ ඒ ආකාරයට දැනගන්න කිව්වට පස්සේ ආයි මොනවද ඒකට බැරි නිසයි මේ ආනපානේ හරාවම දකුණ හරා නානා ක්‍රම හරා කරන්නේ කවදා හෝ මොන විදියෙන් හෝ කයේ හිත පවතිනවනම් ඒක ඒ ඒ චිත්තක්ෂණයකට හැකි ඉහළම කුසලය ඉහළම දක්ෂකම ඒක පුළුවන් නම් විවිධ අරමුණු හරහා විවිධ ඉරියව් හරහා විවිධ කාලවකවානු හරහා දවසේ විවිධ අවස්ථා හරහා පවත්වාගෙන යන්න ඒක කරගන්න බැරි වෙන්න අහවල් කාරණාව කියලා මොකක් තියෙනවද කියලා හිතන්න ලෝකෙ. හැබැයි කාරණා දෙකක් බුදුහාමුදුරු කියනවා තණ්හාව සහ අවිද්‍යාව කියලා. එක එක දේවල් වල තියෙන කෑදරකමත් මේක භාවනා බව නොදන්නකම. ඉතින් අපිට නේ අදාළ භාවනා කරන්න හරි අදාළ කාම ලෝකයට ඒව අදාළ නැහැ. ඒ හොඳට බලන්න යම් වෙලාවක Tamange හිතම දෙස් දෙනවා නම් මට මේ වෙලාව නම් කයේ හිත තියාගෙන බෑ කියලා එහෙම සාධාරණව කියන්න වෙලාවක් මේ ජීවත් වෙන කිසිම කාලෙක ඉන්නේ නැහැ. අපේ තියෙන අවිද්‍යාව ඇර. තා යම් යම් ආකාරයක කය පවතින්නේ ඒ ඒ ආකාරය අනුව හිත පැවැත්ීමේ දක්ෂකම ඇති කරන එකයි තියෙන්නේ. අතිගෞරවනීය සාමින් වහන්ස ඊයේ ඔබ වහන්සේ සමග කළ භාවනා පැයේදී හිත ඉක්මනින්ම නිසසලභාවයටපත් වූ අතර මම ඒ දිස බලා සිටිමි. කලින් දින දුන් උපදෙස් අනුව නැවත ආනාපාන සතිය දෙස නොබැලුවෙමි. ටික වේලාවකින් පැහැපත් ආලෝකයක් පෙනෙන්නට විය. පසුව එය කහා දම් පැහැ ගැන්වී මතුවී මැකී යන්නට විය. බඩ පෙරලනවා වැනි තද වේදනාවක්ද මතුවිය. හිස විටින් විට කඩා වැටෙනවා දැනී නැවත සතියෙන් හිත ඔසවා ගතිමි. එහෙත් ආලෝක ධාරා වරින් වර මතුවිය. එයද අනිත්‍ය බව මෙනෙහි කෙලෙමි. අද දිනයේද පරියංක භාවනාවේදී එවැනි ආලෝක ධාරා මතුවිය. සමා වෙන්න ස්වාමින් වහන්සේ මට මෙය පහදා දෙන්න. මේ භාවනාව වැරදි මඟකට යොමු වීමක්ද? දැන් මම කුමක් කළ යුතුද? තමයිගේ කය උහුරු කරගත්තා නම් කයත් එක ඇසුරු කරන්න කරන්න ඒ කය කියන සීමාව ඇතුළත එක්කෝ නාම ධර්මයකට එක්කෝ රූප ධර්මයකට හිත යනවා. ඒ තියෙද්දි මේ කය ඇතුළෙමයි තියෙන්නේ කියලා දන්නවනම් බහන වැඩෙනවා. උමහර විටක ආසර් ප්‍රසවාස කියන රූප අරමුණ වලට හිත යනවා. දැන් බිම්බි මෑකිලි නැත්නම් මේ පය වැදිලා තියෙන හැටි. නැත්නම් තැහැල්ලු බව දැනෙනවා, ප්‍රීතිය දැනෙනවා, කනගාටුව දැනෙනවා. නාම ධර්ම එනවා. මේ ඔක්කොම තියෙද්දි මේක සිද්ධ වෙන්නේ ලබ්බතොවිල කියලා දන්නවනම් බහන දියුණුවා. ඊට පස්සේ දැනගෙන දැන් මේ තියෙන ප්‍රීතිය පහළලා තියෙන කියලා දැනගන්න පුළුවන් නම් මේ ප්‍රීතිය පහළ වෙලා තියෙනදී මට කය දැන ගැනීමට ඒක වාසියක්ද අවාසියක්ද? දුක් වේදනාවක් ආපෙලාවේ කය දැන ගැනීමට ඒකට වාසියක්ද අවාසියක්ද කියලා. මේ එනේන එකක් මල් මාලයක් අමුණන මිනිස්සේ එනේන මල ඉදිකටට අමුණන්න වගේ ප්‍රීතියක් ආවත් කනගාටුවක් ආවත් වේදනාවක් දුක්ඛාවත් සැප වේදනාවක් ආවත් මේ අමුණගෙන අමුණගෙන අමුණගෙන ගියොත් අන්තිමට මල් මාලයක් ඉතුරු වෙනවා. හැබැයි මතක තියාගන්න මේ ලැබ්බැතෝ විලේ යන්න ඕනේ. මේ මේ ඔක්කොම වෙන්නේ මේ කය කියන මම මෙතන ඉන්නවා කියන හැඟීම යටතේ නම් දිගටම භාවනා මොන්නවත් නොකරත් භාවනා වැඩෙනවා. ඒක තමයි උගව දෙනකොට හිතා ගන්න බැරි. කයේ හිත පවතින බව දන්න තාක් මේ බුදුම සානිත්‍ර කියන්නේ මූල කර්මස්ථානයේට හිත පවතින තාක් නැත්නම් ඕන වෙලාවක මූල කර්මස්ථානයේ හිත ගන්න පුළුවන් බව තියෙන තාක්කල් භාවනා වැඩෙනවා. වැඩි වෙලා තියෙන තියෙන දක්ෂකම වැඩි වෙනවා. ගෞරවනීය පූජෝත්තම ධම්මජීව ස්වාමින් වහන්ස ආනාපාන සතිය මගේ මූල කර්මස්ථානයයි මම මෙතනයි සිතමින් භාවනාව යෙදෙමි පරයන්කේ සක්මණේට වැඩිය විශේෂයි මට ආනාපාන සතියේදී නලියන ස්වභාවයත් උඩටත් යටටත් ගමන් කරයි හුස්ම කියා දැනගන්න ස්වභාවයකුත් නැත එසේ වීම හොඳයි කියා සිතේ දෙවෙනි ප්‍රශ්නය ඊයේ ධර්මදේශනයේදී කියවුණා කම්මැලිකම නිමිත්තක් කරගන්න කියා. විරාගයේ සතුටක් කරගන්න කියා. මේ වඩාත් පැහැදිලි කර දෙනසේක්වා. ඒක නිසා තමන්ගේ අත්දැකීම් පොඩ්ඩක් හෙලි කරනවා නම් මට පුළුවන් තාටය එකතු කරන්න. මේක කොච්චරක් දුරට වචනෙන්ද වැටුනේ නැත්නම් තර්කයට දහුනේ නැත්නම් පොඩ්ඩක් හරි කරලා බලන්න පුළුවන් උනාද කියන එක යෝගාවචරයක මේ ආහන එක්කනාගේ වචනෙන් තමන් දන්න ටික කිව්වොත් මම කැමතියි තව ටිකක් මට හිතෙනවා නම් බැටෙනවා නම් ඉදිරියට තල්ලු කරන්න. මගෙන්ම ඉල්ලනවා නම් දැන් පැයක් කතා කරලා ඉඳලා තිනවා. කෙනෙක් හරි කතා කරවන්න ආසයි මට. කැමති නැත්නම් අපි ඒක අතහැරලා දාලා යනවා එළියට. කැමති නම් සාකච්ඡාව ඕනෙම නම් අත උසලා තමන් දැනට දන්න හරිය කියන්නේ. එතකොට මම තව ටිකක් පුළුවන් නම් එකතු කරනවා. නැත්නම් අනිත් දවසේ මේකට තමන්ට අදාළ වෙච්ච හැටි ලියන්න. එතකොට නම් මම එනවා කතාවට. නැත්නම් හිත හිත ප්‍රශ්න ලිව්වට මම ඒවත් එක්ක ඩිය උනන්දු වෙන්නේ නැහැ. ගෞරවනීය සාමින් වහන්ස ආනාපාන භාවනාවේදී ආරම්භයේම මිනිත්තු 1කින් පමණ සිතුවිලි වෙනාතකට යොමු වේ. ඒ අවස්ථාවේදී එම අනෙක් සිතුවිලි නිරීක්ෂණය කර මම මෙතන භාවනාව සඳහා වාඩි වී සිටින සිතවිල්ලට සිත යොමු කළෙමි. ඒ උත්සාහය අනුව නැවත නැවත උත්සාහ කර හුස්ම ගැනීම සහ පිට කිරීමට හිත යොමු කිරීමට රැඳී සිටීමට කළ උත්සාහය මිනිත්තු දෙකක් තුනක් වනතේ රඳවා ගැනීමට හැකි විය. සක්මන් භාවනාව සාර්ථක ලෙස කරගෙන යමි. ඔබ වහන්සේගේ පැතුම් ඉටු වේවා. ඔය විනාඩි දෙකක් කරන්න බලලා තියෙනවා නම් සාර ඒ කියන්නේ උත්සාහයක් කරලා තියෙනවා පොඩ්ඩක් තල්ලු කරන්න බව තේ පුළුවන් බව තේනවා. කියන්නේ හිතවිලි තියේදී තානපන බලිය යුතුයි. අන්න බලන්න පුළුවන්. මේ විනාඩි දෙක තමයි අපිට හම්බෙලා තියෙන ඉඩ. මේක විනාඩි ඕන ගන්න වැඩි කරන්න පුළුවන්. එනිසා හැම වෙලාවෙම කරදරයක් ආවට පාව දෙන්න එපා. මේ කරදරේ හරහා මූල කර්මස්ථානේ බලන්න සිට හැකියාව නිකන් හරි බලලා නැගිටින්න. එතකොට එනකොට එනකොට ටික ටික ටික ටික ටික ඒ විනාඩි දෙක එන්න එන්න වැඩි වෙනවා. ඉතින් දවස් දෙකට විනාඩි දවසකටම විනාඩි දෙකයි කියලා හිතන්නකෝ. විනාඩි දෙක අල්ලගෙන යන්න බලන තුමාණයක් කරන කොච්චර ලාභයක් එනවද කියලා. මේක තමයි අපේ ප්‍රතිශක්තිය වැඩනවා කියලා කියන්නේ. අන්තිම ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ දෙපා වැඳ নমස්කාර කරමි. ඊයේ ධර්මදේශනයේදී ඥාන විභාගයේ පිළිබඳ දසුත්තර සූත්‍රයේදී අප විසින් උපයාගත යුතු සපයාගත යුතු විශේෂ ඥාන හතරක් ගැන සඳහන් වුණා. එයින් එකක් වන ධම්මේ ඥානය පිළිබඳව විස්තර වුණා. ඉතිරි තුන ගැන නැවතත් සුළු වශයෙන් හෝ විස්තර කරන්න. දසුත්තර සූත්‍රයේ පළමු වතාවටයි දැනගත්තේ. ඔබ වහන්සේට තව চিරාත් කාලයක් නිදුක් නිරෝගීව ශාසනික සේවය කිරීමට හැකි වේවා. සතර මග සතර පලා නිර්වාණ අවබෝධයම වේවා. අමුවම කණ්ඩ හදන්නේ මං කිව්වා ටික ටික එනකන් දෙනකන් හිටපන් කියලා. දැන් කෑලි ඉල්ලගෙන කණ්ඩ හදන්නේ. يعني රිට්‍රීට් එකට ඉස්සල්ලාම ආපු කෙනෙක් හරි වෙන්නයි. වෙලා ඉවරින්ද මේ. අය මම මේ වලියලගෙන අපව තියනද? භාවනා කරපුවා ඊලියාගෙන වගේ ආවේ නැද්ද අද? ඊලියාගෙන ආපේක මතකද? ආ අන්න ආ. මේ නාගි කට්ටියගේ කටහඬ වල අහලා ඇත්ති වෙලා තියෙන්නේ. මට ඒකයි මම මේ පොඩි ළමයිගේ කටහඬ අහන්න කැමති. භාවනා කරන විට සිතුවිලි පහළ වෙයි. හුස්ම රැල්ල දිහා බලාගෙන ඉන්න විට සිතුවිලි එන විට වරක් දෙකක් පමණ හුස්ම රැල්ල දිහා බලන විට තව තව සිතුවිලි පහළ වෙනවා. එතකොට මේ සිතුවිලි පහළ වෙනකොට තව තව මේ හුස්ම මේ භාවනා කරනවා. පරියංක වේදනා දැනෙනකොට පහසු ඉරියව්වකින් ඉන්නවා. සක්මන් භාවනා කරන විට දකුණු දකුණ වම යනුවෙන් මෙනෙහි කරනකොට තනක් සීතල බව තනක් උණුසුම් බව දැනෙනවා. වැලි මත සක්මන් කරන විට වැලි පොළවේ තනක් තනක් මුදු බවද තනක් ගොරෝසු බවද පේනවා. ඒතර පියවර කීයක් විතර ඒ වගේ මේ මේ වැටෙන්නේ නැතුව තත්ිය කඩා ගන්න නැතුව යන්න පුළුවන්. ලක්ෂයක් විතරයි. එහෙනම් ගොඩක් යන්න මොනවද? මොකද්ද වැඩියෙන් කියන්නේ? ඒක 10ට වැඩියෙන්ද 15ට වැඩියෙන්ද 20ට වැඩියෙන්ද කීයද? අන්නේ ගාණක් කියන්න බෑ නැත්නම් මේ ගඟේ මොහොතේ දැම්මත් ගණන් තියෙන්න බෑ. ඒක හුස්ම කීයක් ඒ වගේ මේ හුස්ම රැලි කීයක් බලන්න පුළුවන් කියලා කියන්නේ. තුනක් විතර බැලුවා. ඒ ඊටකොට හිටවිලි යනවා. ඉතින් ඒක හතරක් කරගන්න මහන්සි වෙන එකයි තියෙන්නේ. හෙටත් එන්න ඕනේ. මොකද මේ නාග මිනිසුන්ට උගන්වන්න ලේසි වැඩේ. ඒක පොඩියෙකුට ගහපුවාම ඔක්කොටම තේරෙනවා. ගෞරවනීය සාමින් වහන්සේ ආනාපාන භාවනාවේදී ආරම්භයේම මිනිත්තු 1කින් පමණ සිතුවිලි වෙන අතකට යොමු වේ. ඒ අවස්ථාවේ එම අනෙක් සිතුවිලි නිරීක්ෂණය කර මම මෙතන භාවනාව සඳහා වාඩි වී සිටිමි යන සිතවිල්ලට සිත යොමු කරෙමි. ඒ උත්සාහය අනුව නැවත නැවත උත්සාහ කර හුස්ම ගැනීම හා පිට කිරීමට හිත යොමුකොට රැඳී සිටීමට කළ උත්සාහය මිනිත්තු දෙකක් තුනක් වනතාක් හඳවා ගැනීමට හැකිවිය. සක්මන් භාවනාව සාර්ථක ලෙස කරගෙන යමි. ඔබ වහන්සේගේ පැතුම් මිටු වේවා. ඒක තමයි කිව්වේ දැන්. ධර්මදේශනාව හා භාවනා අධ්‍යක්ීම සම්බන්ධ ප්‍රශ්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ අරමුණ දෙස සතිමත්ව එකමෙල්ලේ බලා සිටින විට එය නොදැනියයි. ආනාපානයේදීත් සක්මනේදීත් මෙය සිතේ ස්වභාවයක්ද මෙය සිතේ ස්වභාවයක්ද සාමාන්‍යයෙන් සිත කැමැති පිස්සු රිලව කුසේ වෙන්වෙන් අරමුණු වලට මාරු වීමයි දෙක මෙසේ අරමුණ නොපෙනී ගොස් ශුන්්‍යතාවයට පැමිණි විට ක්‍රියාත්මක වන්නේ ප්‍රභාස්වර චිත්තයේද වරහන් දාලා තියෙනවා භවංග චිත්තයේද මහත් වූ විවේකයක් ඇති මේ අවධිය බුදු පියා හා ඔබ වහන්සේ පැවසුවේ මායයට අපු අල්ලා ගන්න බැරි එකම තැන කියායි. 3. ඒ ඉන්ද්‍රියන් හයෙන්ම කිසිම බාහිරෙන් සුපුරුදු විඥානය හරහා තොරතුරු නොයන සංයෝජනය නොවන නිසාද. 4. හිත එකම අරමුණක් විඥානය හරහා ආවිට නැවත නැවත ඒ මේ අත පෙරළමින් බැඳීම ප්‍රපංච වීම අකුසල් රැස් කිරීමට මගකි. එක් අවධියකදී එකම අරමුණක් සිතවිලි රහිතව බලා සිටීමෙන් සිත නිසල වේ. අනෙක් අවධියේද එකම අරමුණක් ගැන පෙරල පෙරලා බැලීමෙන් භව ගමන් දික්වේ. අනුකම්පා කොට සිතේ සංකීර්ණ පැතිකඩ විස්තර කර දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. මේක අනවශ්‍ය ප්‍රපංච කිරීමක් මේ කරලා තියෙන්නේ. තමන් දන්නා අරමුණක් දිහා බලනකොට අරමුණ ගෙවෙනවයි කියලා කරුණා කරලා පුළුවන් තරම් ගෙවල එතන ඉන්න බලන්න මේක මනින්න ගත්තොත් එහාට මට කරන්න ප්‍රපංච කළ යුතු නැති තැනක ප්‍රපංච කිරීම නිසා කඩදාසි නාස්ති වෙනවා පෑනේ තින්ත නාස්ති වෙනවා කාලේ නාස්ති වෙනවා අපෙත් කාලේ නාස්ති වෙනවා හැබැයි ඒක වළක්වන්න බැරි හැබැයිය සමහරකට වළක්වන්නම බෑ ඒ නිසා හොඳට මතක තියාගන්න කොච්චර පිරිසිදු කළ දුන්නත් ඒක ඇතුළට ගිහලා ඒක අවුල් කරගන්න ඒක තමයි කියන්නේ ප්‍රපංච නොකළ යුතු තැනක ප්‍රපංච කරන මේක ඉගෙනීමේ දෝෂේ බෞද්ධ වීමේ දෝෂේ සාපේ දෝෂෙම නෙවෙයි. බෞද්ධෙක් වීමේ සාපේ මේ කාදාකත් මේ පොඩි දරුවෙකුට ඉන්නේ. අහන බණ්ඩ පොඩි දරුවෙක්ගෙන් කියලා මෙහෙම ගියොත් මේ ළමයට මේ සලායතන විභංගයේද මේක ශූන්‍යතාව විවරණයද මොකක්වත් නැහැ. මම ඒ අහිංසකකමට හරි කැමතියි. මේක හැබැයි මේ මෙයාට දොස් කියලා වැඩක් නැහැ. මේ කෙනාගේ වැඩේම ඕක තමයි. ඉතින් අපි අනුකම්පා කරමු කන්මා කරලා පෑදීදියට බොරදීෙක් වෙන්න එපා. අම්මා නැති අපිට බඩගිනි වෙන්න එපා කියලා ප්‍රපංච නොකළ යුත්තන් වල ප්‍රපංච නොකර අර විවේකයට ඉඩ දෙන්න. දැන් ඉවරයි. ඔය එතකොට අපි මේ මේ රිලවෙන් නිසා ඒකේ පොඩක් කේබල් එකක් දාන්න කරනවා. ඔකට පොඩ්ඩක් සද්දෙයි. මම කොහොසක් මං වෙලාවේ කරන්න කියලා ඕගොල්ලෝ උඩහට යන්න. එතකොට අපි පොඩි වෙලාවක දෙක හයි කරනවා. අනිත් එක හෙට අදිස්සි ගමනකට මට යන්න වෙනවා මේ 9ට විතර මෙහෙන් ගියාම එනකොට 1 2 වෙනවා. ඒ නිසා 1 2 පැය පරියන්කයක් දාගන්න. 3 4 පැය ධර්ම සාකච්ඡාවට තියාගන්න. එහෙමනේ අපි කරන්නේ. එතකොට හෙටත් එන්නකොට ඔයගේ ලියාගෙන ඉමු. එතකොට ධර්ම සාකච්ඡාට එන්න පුළුවන්. ඊයේත් ඇවිල්ලා මට බාර දුන්නා ලියුම් බාර දෙනකොට මේ වෙලා ගිහිල්ලා. දෙකමාරට. ඒ නිසා මම හිතන්නේ පැටලෙන්නේ නැහැ. අපි මෙතන පොඩි සද්ද ටිකක් කරනවා. ඒක මේ ට්‍රයිල් එකක් දුවන්නේ. ඒ වෙලාවේදී ඔයගොල්ලෝ සක්මන් කරගන්න. හෙට පරියන්කේ සහ මේ තමයි වෙන ප්‍රශ්න විචාරක වැඩපිළිවෙල සහ පරියන්කේ දෙක මාරු කරනවා. මම ඒ අතරමැද මගේ ගමන් ගැන කාට කාට දන් දුන්නොත් හොඳ දෙනවා. එන යන නොයි ඩිලාට ෆෝන් ෆෝන් එකක් තියෙනවද? මම ඒක දීලා මම ආනන්දට කියන්නම්කෝ. ආනන්ද කියන්නේ කියන්නේ මම දැනගැනීම සඳහා මම කියන මෙන්න මේවා මූමන්ට්ස් කියලා. යටි අන්තර ගිහිල්ලා එන්න ඕන පැයක විතර ගමනක් තියෙන්නේ. නෝ වැඩි තියෙන්නේ 11ට මට. ඒ එනකොට පොඩ්ඩක් වෙලායි. හරි. එහෙනම් ප්‍රශ්න හොඳයි ලියලා තිනේවා. ඒ නිසා ඊට වැඩිය ප්‍රශ්න තෝරා බැලීමේදී සහ ලියමනේ පොඩි දක්ෂකමක් තියෙනවා. ඒකේ කොහොමඩක් හිට වෙනකොට ඔක හැදෙනවා. ඒක ඩිලා ඉන්නේ කොහොඳයි මේ අනිකට ඉන්නේ කොහොඳයි. ඒකේ පළවෙනි දවසේ හදන්න යන්න එපා කරන්න බෑ. ඒ තව අපි මැරිලා උපදින්න වෙයි. නමුත් හැකේ ඉක්මනින් හදාගන්නීමේදී දැනට දක්ෂව මම දැකලා තියෙන ඊෂා විතරයි. ඊෂා ඒක අපිට කරලා දුන්න නිසා තමයි මේ වැඩේ අපි පටන් ගත්තේ. ඒ නිසා හැම රිට්‍රීට් එකම තුන්වෙනි දවසට ඊෂාට එන්න කියන්නේ. ඇවිල්ලා කියලා දෙන්න. මේ මේක ලියපන් මේක නොලියපන් කියලා හැබැයි ඒත් එකම ඊතුරු පවු ටික වැරදි ටික සීරම ආරෝග්‍ය උඩට දාන්න. රිට්‍රීට් ඕගනයිසර් එකේ. එයා ඊට පස්සේ ඒක උකුලේ තියාගෙන නලව නලව කියලා දෙන්න ඕනේ මෙන්න මෙහෙම ලියන්න මෙහෙම කරන්න කියලා. සියලු දෙනාටම තෙරුවන් සරණයි